කොයිම වෙලාවකවත් ඉන්ද්‍රිය හැයින් අත්දැකීමක් ලබන්නේ නැහැ. එක වෙලාවක ලබනවා. එක වෙලාවක ලබනවා හරියට ඒක කොටු කරගන්න පුළුවන් නම් සියලු ඉන්ද්‍රයන්ගෙන් එන දේවල් කපා ගහලා සියලු අවධානය ආනාපාන ගන්නයි කියලා හිතන්න. එයා පණ එපා කියලා ආනාපානේ දැකලා ආනාපානේ දෙවිල ගියට පස්සේ කොහෙද තියෙන්නේ අවධානය? එක ඉන්ද්‍රියකවත් නෑ. අන්න ඒක තමයි පිරිච්ච අද්දකීම. ඒකෝට අපේ අද්දකීම ආංශික නෙවෙයි. gediyak. මේක ලැබෙන්නේ ඇහෙමුත් නෙවෙයි කනමුත් නෙවෙයි නාසෙමුත් නෙවෙයි දිවෙමුත් නෙවෙයි හිතෙමුත් නෙවෙයි හැබැයි නෑ කියන්න බැරි අත්දැකීමක් ලබනවා. මෙන්න මේකෙදී පේනවා එහෙම අත්දැකීමක් ලැබනකොට උපාදානය කරන්න දෙයක් නෑ. උපාදානය කරන්න මනෙක් නෑ. සංසන්දනය කරන්න දෙයක් නෑ. යම් තැනක මමක ඉන්නවනේ යම් තැනක සංසන්දනය කරන්න පුළුවන් නම් ඔක්කොම එන්නේ උපාදානය හරහා තමයි. ඒක බාරගත්තයි කියලා අකුසල් සිද්ධ වෙන්නේ. අපි මේ අත්දකින්නයි කියලා යමක් වෙන හැම තැනම උපාදානයක් තියෙනවා. අත්දැකීම නැති වෙන තැන උපාදාන කරන දෙයක්වත් නැහැ, වස්තුවකුත් නැහැ, විපරිණාමයටපත් වෙන දෙයක්වත් නැහැ, දුකකුත් නැහැ. නමුත් අපිට පේන්නේ හරි පාළුවා. අපිට පේන්නේ හරි කම්මැලි වගේ ඉතින් අපි ඒක නැතුව එහා පැත්තෙන් දාලා අල්ලන්න හදනවා ගාමනාට යවුවේ කියලා. කොච්චර ඇල්ලුවත් ඕක තමයි යන්නේ. අරුලව කන්නඩිය තියාගෙන එහා පැත්තෙන් අල්ලන්න හදනවා. මේ වෙලාවම කන්නඩිය ගත්ත කෙනා රිලව කරන්නේ ගොරෝගොරව විරිත් විරිත් අල්ලන. ඔකම තමයි. මම රිලව කිව්වා කිව්වා නෙවෙයි ඉනා වෙන දෙයක් නැහැ. නමුත් මේ උපමාවට මම කිව්වේ. ඒකේ ස්වාමීන් වහන්සේ භාවනා යෝගීව ඉන්නකොට එක්කම চৈতසිකේ උපමායිතසිකේ නැවත නැවතත් එකතුන මොහිතය සතියෙන් ඉන්නකොට නැවත නැවතත් එකම চৈতසිකේ නැවෙනවා නම් මේකටම සාහර හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් මූල ධර්මානුකූලව එකම চৈতසිකේ දිගට යන්නේ නැහැ. එහෙම වෙනවා කියන හිත හිතාගත්තා නම් চৈতසිකේ කියන්නේ බොහොම ශීක්‍රයෙන් වෙනස් වූ ධර්මයක්. ඒක අනිවාර්යෙන් ඒක නාමයටපත් වෙනවා. ඒකේ එක දිගටපත් වෙනවයි කියලා හිතෙන්නේ නිත්‍ය සංඥාවෙන් බලන කෙනා. එයා බලන බැල්මේ හැකේ. චෛතසිකයකට එක දිගට ඉන්න බෑ. චෛතසික කියලා කියන්නේ එහෙම ඝන බහල දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ ඒ බලන කෙනාගේ මානසිකත්වය තමයි ඒකාකාර බව දකින්නේ. ධර්මතාවේ නෑ ඒක. සමහරවිට ධර්මයක් විසින් අද භාවනා කරනකොට මතකෙදෙන කිසියම් සිද්ධියක් මේක ඊයේ භාවනා කරනකොට මතකයට ආපු කිසියම් සිද්ධියක්. අද භාවනා කරනකොට නැවතත් පිළිගන්න මේ ඒකට චෛතසිකයක් කියන්නේ නාම අරමුණක් කියලා කියන්නේ. එකම අරමුණක් නැවත නැවත නැවත නැතුම තියෙනවා. මේක වුණත් මම අර ඉස්සෙල්ලා දීපු උත්තරේ බලංගුයි අපි කිසිම දෙයක් ජීවිතේ දෙසරයක් නැතුවෙන්නේ නැහැ ඇත්තට කියනවා. වෙස්ට් එකේ කියලා කියන්නේ එක මිනිහට දෙසරයක් ගඟට ගලන ආන්න බෑ මොකද ගඟ ගලනවා. ඉස්තකේ කියනවා මේ මිනිහනත් ওই ජීවිතේ බහින්න. උටේ වයසක මිනිහෙක්. ඒ නිසා ඒක මගර දෙස්තික් එක වැඩ ගන්න බෑ. නමුත් අපි කොච්චර සංසාරයක් පුරාවට මේ නිත්‍ය සංඥා වඩලා තියෙනවද කියලා හිතනවනම් අපිට එකම දේ එක දිගට පවතිනවා කියන ඒ පදනෙම තමයි භෞතිකයේ දියදුවන්නේ. ඒ පදනෙම තමයි රසායනයේ දියදුවන්නේ. ඒ පදනෙම තමයි ජීවිතය දියදුවන්නේ. මේ ලෝකේ තියෙන ඔක්කොම දුවන්නේ ඉෂ්ටිර කරගත්ත මේ බ්ලොක්ස් බිල්ඩින් බ්ලොක්ස් ටික. බුදුන් කියන එක නෑ. අපි බැලුවොත් දැන් අපි හිතමු ඊයේ මට මේ මහත්කම බණගත්තා. ඒ බණගත්ත සිද්ධිය නැවත නැවත පැවතිලි දැවිදෙනවා. ඒ කියන්නේ බොරුවට මට බැන්නේ, දන්නේ නැතුව වගේ අදාහසා ගන්න බැන්නේ කියලා. ඒකෙ එද්දිම එද්දිම එද්දිම අපි වෙනස් වෙන සුළු සංඥාවෙන් අනිච්ච සංඥාවෙන් බැලුවොත් ඒකෙන් පටන් ගන්නවා ඒ බැනගත් එකෙන් ඇතිවෙච්ච හිතේ පැරෙන ගතිය එන්න එන්න එන්න එන්න ඒක තියෙන විසගතිය නැකෙනවා මතුවේ නැතුව යට වෙලා හිටියන ඕක ගල් වෙනවා ඉන්නරිනවනම් එන්න එන්න තුවාලේ සරව ගියානොදී ඒකේ තියෙන නපුරු ගතිය ගිහින් නම බලහින්න කියලාට පේන්නේ නැහැ නැත්නම් තියෙන ද්වේෂය තියෙනවා කිරුව වැරදි වැඩක් කියලා හිතන තියෙන නිසා තේන්නේ මේකම නතු වෙන. නමුත් ඇත්තටම මේ ෆ්‍රී ඇසෝෂියේෂන් වල කරන්නේ මොකද්ද? සයිකියාට්‍රිස්ට් තෙරපි එකේ ඒකටම එන්න අරිනවා. එනකොට එනකොට මනස තියෙන පෙන්ටක් තමයි කියයි කියනවා. ඒක ඒ ලගිනා තාම දන්නේ ඒක කතා කරපු නිසා ගිහිල්ලා. ඒක රෙක්ටිෆයි වෙලා ඒක විසංයෝජනයේ බලපත් නමුත් ඒක බලන්න ඕනේ අනිච්ච සංඥාවයි. නිච්ච සංඥාවෙන් බලුවට ඒ අර ගෙනාපු සංඥාවෙන් තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ නිසා භවනාවේදී කොයි වෙලාවක හෝ නිච්ච සංඥා අනිත්‍යඥ අධික පිළිබඳව සම්මුතිය අවබෝධයකින් අසුතුමි ඥානකින් හෝ ආනාපානිය දිහා බලන්න කියන්නේ උදාහරණයක් වශයෙන් හැම ආශ්වාසයක්ම අලුත් එකක් විදියට. හැම ප්‍රශ්වාසයක්ම අලුත් එකක් විදියට. නැත්තම් වෙන්නේ එක විදියටමයි. ඒකට නිත්‍ය සංඥාට කම්මැලි වෙනවා. නමුත් අලුත් එකක් විදියට බලනනම් මේකට කියනවා අප්‍රමාදකම සජීවීකම සතිය කියන. එතකොට හිත හරි අවදි. හැම වෙලාවෙම බලන්නේ අලුත් මේ සංසිද්ධිය දිහා බලන්නේ කිව්වට ඒ බලන්නම අනිච්ච සංඥාවෙන් තමයි බලන්නේ. නමුත් අපිට ඉස්කෝලවල උගන්වන්නේ අමල තාත්තලා උගන්වන්නේ සමාජයේ උගන්වන්නේ ප්‍රභාකරන් කියුවොත් හතුරක්. නපුරක්. අයින් ගිනි දෙන්නේ ඔය පේන එකම තමයි කියලා තමයි අපිට කවන්න හදන්නේ. මොකද ඒ යක්ෂයත් අපි වගේ අම්මා තාත්තා දෙන්නෙකුට ඒ ප්‍රතිචි ධර්මයේ පුරුණ අපුරුණේ අපි හින්දායි. නැත්නම් ඔයාලා මේ ජාමන්ත්‍ර දැනගෙන ආවේ නැහැ කියලා ඒ විදිහට බැලුවොත් තීන් පෞද්ගල හිතෙනවනේ. උනස එතෙන් ඒක පැත්තකට කියලා අපි. මෙහෙම මේ ප්‍රභාකරන් කියන අපරාධ වලට අර නිච්ච සංඥා තමයි ආගම තමයි මේ විශ්යන් මේ බෞද්ධ ලෝකායත විශ්යන් තමයි අපිට මේ ඒ නිත්‍ය අදහස් කවලා එයාට නිත්‍ය අදහස් කියන්නේ මමත් නිත්‍ය වෙනවා. මේ මේ මෙතන තියෙන පදනමක් නිත්‍ය වෙනවා. ඒකට අපි කරන දේ නිසා අපි කියන්නේ හැම දෙයක්ම නිත්‍ය. ඒක නේ රත්න සංසාරල අපිට දෙන සාතිකේ. අයෙන්නේ මාග ප්‍රමේයයක විතරක් ගියොත් මනෝවට වශයෙන් උබග බලා ගන්න. ඉතින් අවුරු ලොකු සතුටක් ඇති වෙනවා හමන්න මනෝවට වශයෙන් ප්‍රශ්නයක් නැහැ. බලා ගන්න කෙනෙක් ඉන්නවනේ කියලා. අපේ ළඟ මේ තියෙන අනිශ්චිත අනිශ්චිත භාවය බැංකුව ආරක්ෂණ රත්නාවයි උතුම් යාමයේ මේ ජනමාධ්‍ය නීතිඥයෝ දේශපාලනඥයෝ ඔක්කොට ගන්නවා. උන්කලම් බය වෙන්න එපා මට පොඩි ගානක් දෙපා කුටියල්ලෙන් නම් ඔබට ඔක්කොම සලසලා දෙන්න. ඉතින් අපිත් කරන්නේ ඒකට ගාන ගෙවල බලා ඉන්න මුන්දල කරයි කිය. මොන කෙරුවවක්වත් නෑ අපේ දුක් ටිකේ හිම තමයි. සර්වඥාන්සේ නිසා කිව්වා බුද්ධ ශාස්ත්‍රඥයන් අතරේ මටවත් බෑ ඇඹලට උදව් කරන්න. මම විමුක්ති දායකෙක් නේ මම බැරි බව විතරක් කියන්නේ ඔබට පුළුවන් නම් ගොඩවරියි. අනුශාසන කියන්නේ මං කියන දේ කෙරුවොත් මාන බලට විමුක්තිය දෙන්නම් කියලා. බුදුඥානසේ තමන්ගෙන් පුත කිසි කෙනෙක් ගැන මොනම විදියකටවත් විශ්වාස කරන්න ඉඩක් තියලා නැහැ. මේ චිත්තක්ෂණයෙන් පිට මොනම චිත්තක්ෂණයක් ගැනවත් විශ්වාස කරන්න ඉඩක් තියලා නැහැ. මෙතනින් පිට වෙන කිසිම තැනක් ගැන අපේක්ෂා කරන්න ඉඩක් තියලා නැහැ. මම දැන් මෙතන තැනට ආවට පස්සේ නැන්නම් කවදාකවත් ඒක නිතරම පරිණසුණාට ඒ පරිණසුණු ගතිය විතරයි ලෝකෙ මුක්තිය දෙන්නේ. නিত্য බව නම් අනිත්‍ය බව නම් නিত্যයි. අපි අනතර නিত্য සංඥාව නම් කවදාකවත් නিত্য භාවයක් නැහැ. අන්නේ විදිහට අපේ මේ ජීවන දර්ශනේ වෙනස් වෙන නිසා දෙයට බලන්න ඕනම දෙයක් නැවත නැවත සිදුවෙනවා නම් එක දිගට ඒක දිහා බලන් ඉන්නකොට මේ සිදුවීම හරහා විපරිණාමයක් සිදු වෙනවා මේ සිදුවීම හරහා රූපාන්තරණයක් සිදු වෙනවා මට පුළුවන් ද ඒ රූපාන්තරණය දිහා බලන්න. එතකොට මේ බලන්නේ එනින්නේ ගැඹුරු කාලා අලුත් කරලා. අරක අර විදිහට පේනවා නම් පැහැදිලිවම මුච් සංඥාන් බන්න බැලීම නිසා වෙන උපල්ලාශයක් තමයි එහෙම තියෙන්නේ. දසංහස මම පියවලා තියෙන කායලන්ත භාවනාවක් මේදී ආනාපානසති භාවනාවේදී විශේෂ වර්ගයක් මම දෙනවා. ඉතින් කරවගෙන සඳහා වචන උපවචන වචනේ භාවිතා කරනවා. ආස්වාදයේදී කොටසත් ආස්වාදයේදී දෝ කොටසත් ඒක දිගටම භාවිත කරනවා නේ භාවිතයේ වැදගත්කම පොඩ්ඩක් අනේ ඒක අර ආස්වාස ආස්වාස ආස්වාස මෙනෙහි කරනවා නම් ප්‍රසවාස ප්‍රසවාස මෙනෙහි කරනවා ඔකම තමයි අරකේ පටබැඳි නමක් වෙන්නේ බුද්ධ මේකේ දෙන්නේ ප්‍රකෘති නම ආස්වාස ආස්වාස කියන ප්‍රසවාස වල ප්‍රසවාස කියන මේක කරන්න ඕන වෙන්නේ ආස්වාස ප්‍රසවාසයේ ස්වභාවයෙන් හිත හිතින් නැත්තම් ඒක හිතෙනවනම් අරක අවශ්‍ය කරන්නේ ප්‍රකෘතිය කියන එක ඒ අමතරණමක් දුන්නට වැඩිය හොඳයි කියලා මම කියනවා එහෙම නැත්නම් සක්මන් කරනකොට ආශ්වාස ප්‍රශ්වාසන සක්මන් කරලා බුද්ධෝ කියන වචනයෙන් සක්මන් කරලා ඒකේ බාහිර ප්‍රകൃති පොළොව වැඩෙන ප්‍රകൃතියට මට දැනෙන අත්දැකීම අනුව යන එක අර වගේ හිත තත්ත්වගත කිරීමක් වෙන්නේ ඒ නිසා මේ ප්‍රകൃති වචනේ කියලා මේ කතා කරන එක එහෙම නැත්නම් නම් කරන එක ලේබල් කරන එක ඊට වඩා යථාභූත ඥානයට කිට්ටු. අහලා පිටුමාත් අහලා තියෙන පුත්තලත් හරියට ඒ අර බුද්ධෝ කියන එක සම්බන්ධ කරලා තියෙනවා. ඒක මගේ මගේ අර්ථකථන හැටියට සමතෝපක්‍රමයි. සමාධිගත කරවන්න. ආනාපාන ආනාපාන සම්බන්ධ කියලා කියනවා නම් සමතෝපසන දෙකට දුක්දා. ආස්වාච ආස්වාසයෙන් ප්‍රසවාස ප්‍රසවාසයෙන් කියනකොට යථාභූත ඥාන දර්ශනය දොරයි ලැබෙනවා විපස්සනාට ඒකේ විවෘතකම තියෙනවා. සාමාන්‍යයෙන් උදේ මේ වෙනවා ඉඳගත් මම ප්‍රශ්නෙට මේ විදිහට මේ උත්තර දෙන්නම් මම හිතන හේතු කරන බා ඉඳගත් ගමන් පරියන්කට ගිහිල්ලා අපි කොහොමද භාවනාවට පිවිසුම් ලබා ගන්න. පරියන්ක භාවනාවේ ආරම්භක විනාඩි ගානක් අතර ගන්න ගන්නකොට කොහොමද පිවිසුමක් ලබා ගන්න. දරස ප්‍රශ්නවලට විකල්ප කරන තුරු දෙක දරස දෙකක් නෑ. ඒ කියන්නේ ඉඳගත් ගමන් ගොරෝසු දිග හුස්පරල්ලක් වෙයි කියලා හිතනව කතා කරන්නේ. නේ අර දෙන්න ගන්නේ නැනේ ගන්නකොට තමයි. ඒ එහෙම නෑම කෙනාට මොන්නේ නෑ. අපි විශේෂ මොකක් හරි ගමන්නේ අනබන දැක්කොත් ඒක දිහා බලන්න. ඒකනේ උපදේශය. ඒ ඔය කියන ප්‍රශ්නේදී එතනකදී ආනාපානෙ තියෙනවනම් වේදන බලන්න කැතියි. මේක මේ නොබල ඉන්නවක්වත් වෛර කරන්නවක්වත් එපා. ලංකනක ගෙවිල ගෙවිල යනවා නම් ගෙවෙන වෙලාවදී වැඩි අවධානයෙන් බලන්න කියන එක විතරයි උපදේශය. දැන් දැන් දැන් ධර්මයේ මේ ප්‍රතිපද ප්‍රකටවන්නේ කොහොමද පිළිසන්න බලන්න පුළුවන්. ප්‍රකටවනකන කියන වචනේ මම හිතන්නේ සංවේදනය කරනවා කියලා තවසුරකට විස්තර කියන්නේ මට ඒක අහුව අල්ලගන්න මොකද්ද ප්‍රකට වෙන්නේ කියන්නේ. ඒ කියන්නේ මොකක්ද මොකදන් දැනන්නේ අර දැන් උත්තරල වාක්‍යයේ විදිහට තේරෙන ප්‍රතිපදන සාමාන්‍යයෙන් බලන්න කියනවා මේ වාක්‍යයේ තන ප්‍රපණන්දා ප්‍රපණන්දා ප්‍රකට වෙන්නේ කියලා. එතන ප්‍රකටව වදිනකන් ඒක කතා කරන්නේ. අවසානයේ දරුවෝ නැවත දැනෙන විදියට මට ඒක දැනෙන්නේ මේ වදින කෙනෙක් වුණත් දැනෙන්නේ මේ මෙතන දුක්ඛ දුක්ඛ උපකරණය තේරෙනවා මනස් මේ මොන ප්‍රාණාද මොන එතන විදියේ පුදුමයක් වගේ තේරෙන්නේ මේ ඒක ඔව් ඒක ඒක පිළිබඳ විවාදයක් නෑ ඒක කරගෙන යන්න මොකද වෙන්නේ ඒක. ඒක කරගෙන යන්න කියනවා කියලා බැලුවොත් අපේක්ෂාවක් සහිතව තියෙනවා. තමන් දෙන්නේ වාඩි වෙලා මොනවද පේන්නේ කියලා බලන්න. ඔය ආනාපාන පේනවා. ආනාපානේ හොඳයි. මොකක් හරි පැකට දෙලා මම ආනාපාන බලන්න යන්න ඕනේ නැහැ කියලා කිව්වොත් ඒක අනවශ්‍ය අපේක්ෂාවක්. මොකක්ද පුරුදු වෙනකොට නම් මේ වගේ තමන්ට මේ අතවාසියක් තියෙනවා. නමුත් එහෙම කිසිම දෙයක් අඳාගෙන යන්න එපා. හොඳට වාඩිලා පත්තුල විඳලා සමබර විඳලා මොනවද මතුවෙන්නේ කියලා බලන්න. සමහර විටක රුචිත් එකේ හොඳට කරගෙන යන දවස් තුන හතරක් යනකොට පේන්නම තුනී වෙච්ච ආනාපාන ගොරෝසු දිගේක නොවෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකකොට අර ගොරෝසු දිගේක බලාපොරොත්තු වෙන නම් තුනී එක බලාපොරොත්තු ලැබෙනකොටත් බලාපොරොත්තු සුන්නින් ඉඩ තියෙනවා. කියන්න තියෙන්නේ මතු වෙන්නේ මොකද්ද ඒක දිහා බලන්න. ඒක දිගේ ගොරෝසු දක්න කියලා අපේක්ෂා කරන්න එපා. නමුත් ප්‍රශ්නට කියන්නේ අපතාව.

ಮೊದಲನೇ ಇವತ್ತಿನಲ್ಲಿ ನಾಲ್ಕನೇ ಬರುತ್ತಿನಲ್ಲಿ ಬರಾಗಣೀಯವಾದ ಉಪಮಾನ ಸಂಪೂರ್ಣ අර අර සේන ඒ ඒ නම් තිබුණා කියන්නේ පොඩි පොඩි දුබලයි sampai akhir. ඒකට බුදුන් අහන ප්‍රශ්නේ කොතෙන්ද අපි සම්මත කරනවා ඒ ප්‍රකාශයට පණංගත ප්‍රශ්නේ අතර සම්බන්ධයක් මට තේරෙන්නේ නැහැ මේ නම ප්‍රශ්නේ අර සූන්‍යයන් කියන කාටත් බලන්න වචන ගුණ නැහැ. යනකොට සීන් වෙලා නැහැ. මෙතන ප්‍රකාශන හරියම අමුරස් ප්‍රශ්නකට අල්ලන්න බෑ කොහොමද කතා කරන්නේ කියලා. මේ කතා කරපු එක නිවි වෙන්නේදී දැන් කියන්නේ කොහොම හරි හොස්පිටල් එක දිගට තියෙනවා බලන්න යන කිසි ප්‍රශ්නයක් නැහැ. මම උදේ කියපු අද මේ උපදේශය පැත්තකට දාන්න. ආනපන කියනකන් දුකට බලන්න. මරණ නැතනම් යන තමයි. ඔය දැන් ආයෙ ආයෙ මොකද කතාවක් කියනවට තේරෙන්නේ නැහැ ඒක. ඒ කිසි කෙනෙක් වෙලාවට කියන වෙලාව හැටියට මම දෙන උත්තර ඒ නඩුවේ සාක්ෂි හැටියට තමයි විනිශ්චය දෙන්නේ. කලින් විනිශ්චය ගත්ත තීන්දුවක් නෑ. අපි මේ සභාවට මම ඉල්ලා සිටිනවා හොඳට හිතන හොඳයි කියලා හිතන එක පරියන්කයක විස්තරයක් කියන්නේ. එතකොට මට උපදෙස් දෙතයි. අරකට මොකද මේකට කොහොමද තුන හතරක් කිව්වොත් මගේ ඔළුව අංජ බදල් වෙනවා. ඔයාලට දැනෙන්නේ මටත් පිසියද නේද? මේක නඩුවට කතා කරන පොයින්ට් එකට. කලින් දියා ගන්න. ඔය වැඩේට එකම දේ ඇසින් කොලේ දියා ගන්න. මම අද ගිහලා කමඩාන් සුද්ධ කරන්නේ මේකයි. එතකොට ඔයාම සුද්ධ කරගෙන ඉන්නේ. මෙතන ඇවිල්ලා කල්පනා කරන්න පටන් අරගත්තොත් ඉතින් කාලේ නාස්ති වෙනවා. මටත් අල්ලගන්න බැරි වෙනවා. නිසා මේක රාජාධිකරණයේ රැස්නා වගේ කට උත්තරේ ගැන වග වෙන්න. හොඳයි කියමු බලන්න අපි මම කරදර කරනවා නෙවෙයි එහෙස කරනවා නෙවෙයි හොඳයි කියලා හිතන තමන් හිතන ප්‍රශස්ත පරියන්කයක විස්තර කියන්නේ ඒකට මට පුළුවන් මේ නැවත අලුතෙන් නඩු ලංකයක් දාලා නඩුවට උත්තරයක් දෙන්න. මුලින්ම තමයි කියන්නේ ගොරෝසු පිටරට කියන්නේ. ඊට පස්සේ මේ විදනස් කියනකට තේරුම් වෙනවා. සියලු විදනස් කියනකට ඊට පස්සේ මුලින්ම ඒක වෙනවා. ඒක දෙක ශූන්‍ය ස්මරණයට යනවා. ඊට පස්සේ ඒක දිගටම සත්‍යය ප්‍රතිවේදනය කරනවා. දැනෙන්නට වෙනවා. මේ දැනෙන්න පුළුවන් ගියාට පස්සේ අර විපස්සනාට වෙන මේ සමාධියකට වගේ අර නිරෝධනා දැනෙන්න පුළුවන් මේ ඔය විතරක් සංකප්ප කරන මේ වටපිට සංකප්ප කරනවා හුස්ම ගන්න දැනෙනවා ඒක මේ ආයෙ මෙතන මෙතෙන් ගන්න ආව ඉස්සරහට දැනෙන්න පටන් ගන්න අයිට වඩා වෙනස් විදියකට. ඒක තමයි කියන්නේ. ඒකෙන්දී අර පළවෙනි වතාවට හුස්ම ගෙවිගෙන යනකොට අපේක්ෂා කරලා හුස්ම නොදැනෙන තැන බොහෝ ඉච්ඡර සහිතව බලන්න. එතකොට ඒකේ අඩලන්නේ මොකද්ද? අයි එහෙම කියනකොට ඒක මේ ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? අර ගමනේ පුරේ නොදැනෙන තැන බලන්න පුළුවන් ඊට පස්සේ දැනෙන. ඒක බලවට පස්සේ දැනෙන විඥාන කරලා එහාට යන වෙන නඩුවක්. මේ මම කතා කරන්නේ පළවෙනි නඩුව. බලන්න බලනකොට ගෙරෙනවා නම් එතන හොඳට බලන්න ඉච්චරයි. මේක ගණන් දෙපේ ආයෙ පින්නන්න පස්සේ ඒ කතාව අදාළ නැහැ. ඒ නිසා මේ එක තැනක් අල්ලලා කියනවා මේක ටිකක් මට ලොක් කරලා සාක්ෂියක් දෙන්න මේකේ මොකද උනේ. ඒ නිසා ඉන්දර්ෂන් වලට බලලා ඒක නැති වෙනවා. උඩට බලලා ආයෙ ඉෂ්ට කෙරුවා පස්සේ මට අල්ල ගන්න පුළුවන් දැන් යන්නේ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා සතා. ඒ ස්වාමීන් වහන්සේ මේ වයසේ ධර්ම දේශනා කරන සලන් වුණා. එතෙන්දී මොකද දීපාවය කියන වචනය මට තේරුම් ගියේ දැන් අපේ බොහෝ දකින්න දේවල් වල ඇහිදේවල් වල දෙපැත්තක් විදිහට අපි දකිනවා නමුත් එහෙම දෙයක් නෙමෙයි ඒ ගණනය කසින් මට ඒ වෙලාවේ තේරුම් ගියා අපේ ශරීරයේ පිටත අතුලට ගත්තොත් ඒ දෙකම පටවිය ආපෝපෝ ආය මගේ ඒ මම සංගතකයන් වල හැදෙන තේන නමුත් අපි දකින්නේ එහෙම දෙයක් නේ මට ඕනේ හිමුනේ දැන් මේ ජීවිතය කියන සංකල්පය දැන් අපේ දිනන තේරුම් ගන්න භාවිතා කරද්දී කොහොමද ඒක යොදාගන්නේ මොකක්ද මේ ජීවිතය කියන එක ප්‍රයෝගම කොහොමද ඒකට ආකාරයේ භාවිතයෙන් ගන්න කියන පොඩ්ඩක් හරි මම කියන්නේ අන්තිමට මේ බණ අහපු නැති දේශත් ගොඩක් ඉන්න තැනක මේක ගන්න හදන එක අසාධාරණයි කියලා මම කියනවා. ඒ කියන්නේ බෝ අපි අර ප්‍රතිගත කරපු පුදුම විතරක් ඉන්න තැන දැන් මේගොල්ලෝ හොල්ලන්න පටන් අර ගන්න ඕම් ආනන්දසේ අර ගොල්ලන්ට වෙන එකක් දුවා කියන අපිට වෙන එකක් තියෙනවා මේ මනසට එහෙම දුවට ඒක නොකිය ඉන්නත් බෑ නෑ ඊයේ බණේදී අර ඔය ඔය කියන්නේ උදේ ඇහුවා මේ අඟහරුවා දාපු උඩදී බණක් අහනවා ඉතින් මේ ආදියොත් මනස වෙනසා එන්නේ කියන්නේ. ඒ ආදියෙන් ඉල්ලලා මේ මේක අදපුවාම වලියක් දැන් දැන් වෙනම නඩුවක් යන්නේ. දැන් වෙන දෙවිදාවයක්. හැබැයි ඊයේ විතරක් ධර්ම සාකච්ඡාව තියෙන නිසා මම ඒක සාකච්ඡාවෙන් පස්සේ තියෙන ප්‍රශ්නයක් අහන්න කියලා කිව්වේ නෑ මම නැත්තම් ඇත්තටම ඒක ඉවත් තම අපි ඒක ඒකෙන්දි මතුවෙන ප්‍රශ්නයක් තියෙන සාකච්ඡාවක්. මම ඊයේ කරන්න වුණේ නෑ මොකද ඒත් එක්කම අපි ඉංග්‍රීසි සාකච්ඡාව පටන් ගත්ත නිසා. ඒක නිසා මේ මෑණිය කියන බෑන දෙවිතාවය පිළිබඳව මොකක් හරි අදහස් මම කියන්නේ ඒක පිළිබඳව සභාවට අදහස් ටිකක් දාන්න වෙයි කියලා. ඒකෝට මට මනක් මතක් කරලා ඉඳ තියෙන ප්‍රවුන් සමහරලා. මගේ අදහස තියෙනවා නම් දැන් මතක් කරලා ගමන්නේ ද්වේතාවය කියලා කියන්නේ සාපේක්ෂිතාවේ කළු ලෑල්ලක කළු පාටින් ලිව්වට මොකක්වත් පේන්නේ නැහැ නේ. සුදු පාටින් ලියන්න ඕන. වයිට් බෝඩ් එක සුදු පාටින් ලිව්වට පේන්නේ නැහැ නේ. කළු පාටෙන් ලියන්න. ඒ නිසා මේ ලෝකේ තියෙන්නේ සැපේ පේනවා නම් එතන දෙකක ගැටුමකින් තමයි සිද්ධිය සිද්ධ වෙන්නේ. තනියතේ අපුඩිය කියන එක මේකට දෙන නිදර්ශනයි. අපි තනියකින් ගහන්න හදන අපුඩිය හඬ මොකද්ද කියලා වොත් මොකද කියන්නේ? වදින්නේ ලෝකේ තනියට අපුඩිය කියන එකක් නැහැ. මේ ලෝකේ සිද්ධියක් වුණා නම් දෙකක ගැටුම. ওই දෙකක ගැටුම සයිසෙක් නිව්ටන් කිව්වේ කෙලින් යන එකට මොකක් හරි හැප්පෙච්චාම යන ගමන් පදේ වෙනස් කරනවා සමානහා ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. කාල් මාක්ස් කිව්වේ තීසිස් එකට ඇන්ටිතීසියක් වෙච්චාම සින්තසිස් එකක් එනවා. බුදුජානක කිව්වේ ඇහැට රූපයක් වෙච්චාම පෙනීම සිද්ධ වෙනවා. මේ දෙකෙන් ගැටුමේ ඊගාව ගිනි පුණුවක් නැගිනවා. මොනම දෙයක් හරි මේ ලෝකෙ දෙන්න දෙකක් ගැටෙනවා. ඒ දෙක හරස්වරස් දෙකක් වෙන්නත් පුළුවන්. සමාන දෙකක් එකම කලාපයේ අංශු දෙකක් එකට ගන්නකොට ගැටුමක් කියලා ගණන් ගන්නවා. ඕනෑම ගැටුමක් එන්නේ විරුද්ධ පක්ෂ දෙකක් නැත්නම් ගෙහෙන පුරුදු දෙකක් ගැටුමෙන් තමයි අලුත් ඵලයක් ඇති කරන්නේ තීසිස් ඇන්ටිතීසිස් සින්තසිස් කියලා. ඒක ඕනම නා ධර්මයකට සමානයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ සිද්ධියක් ඇති වෙනකොට මේ වදින දෙක ඇහත් රූපයක් කනත් ශබ්දයක් ආදී මේ වදින දෙක දෙන්නෙක් බැලුවොත් දෙකක් කියන්නේ. දෙන්නෙකුට සමාන අත්දැකීම දැනවන්නේ නැහැ. එකම දෙයක් දිහා දෙන්නෙක් බැලුවොත් දෙයි දෙයක් කියන්නේ. ඒ නිසා මේ දේපාවේ හරිම සාපේක්ෂයි එක එකනට මේ වගේ නයිසර්ගික සත්‍යක් නැහැ. ඒ ඒ වෙලාවට මතුවෙන එකක් තියෙන්නේ. ඒක නිසා මේ සම්මුති සත්‍ය වශයෙන් බලනකොට තමන් ඒක පිළිබඳව කලින් ගත්ත සංඥාවල් හැටියට විවිධාකාර අර්ථ දුන්නත් පරමාර්ථ වශයෙන් යන්නකොට ඒක එක එක සංස්කෘතියෙන් සංස්කෘතියට කාලෙන් කාලට දේශෙන් දේශයට වෙන සිද්ධු හරියට වෙනස් වෙනවා නමුත් අපි ඒක මේ අපේ සංස්කෘතිය අපිට කියලා දෙයක් හැටි මෙහිමයි කියලා අපි මොකක් හරි මතයක් වැඩිව අරගෙන ගත්ත මතයට අනුව අර්ථකථන දෙන්න පටන් ගත්තාම මේ ද්වේතාවේ හරහා පුදුමනා කරපටලවිල්ලක් වෙනවා. එකම සිද්ධියක් දෙන්නෙක් බඳුව දෙකක්. එකම සිද්ධියක් එකම නේද දෙසරයක් වුණොත් දෙකක්. ඒ නිසා මේ ද්වේතාවේ ද්වේතාන පස්සන සූත්‍රය මේකට විරුද්ධත්වය තමයි අද්වෛතය කියන එක. අද්වෛත කියන්නේ දෙකක් නැහැ. ඉතින් මේ විදිහට මේ දෙකට බෙදලා බලන එක තමයි විඥාණයක තියෙන ප්‍රධානම කෘත්‍යය. විඥානේ හැටි කළු සුදු හරි වැරදි ඒ දේ වෙන් කරලා පෙන්වන තමයි විඥානේ සිද්ධිය. ඒකට මේ කටුකුරුම්බේ ස්වාමීන් වහන්සේ තමයි දැනට අපිට ඉන්න ලෝක පිළිබඳව විශේෂඥා ද්වේතාවේ පිළිබඳව කතා කරන ඒකෙදි උන්වහන්සේ කියනවා මට මම අල්ලගත්ත නිදර්ශනය අපි හිතුවොත් නිකන් මේ හැරකෙන වැල් පොටක් තියනවායි කියලා අහසේ ඕක කරක් කරගෙන ආපු එක තැනකින් ඒක ඇල්ලුවොත් අතට වේශ දැනෙන්න පටන් ගන්නවා. අල්ලා ඒක ඒක දිහන්නට යයි. ඒ කරකන එක ගන්න අල්ලපු ගමන් අත කසක වෙන්න පටන් ගන්නවා. ළඟ ළඟ ළඟ වෙන්න පටන් අර ගන්නවා. අල්ලපු තැනට සාපේක්ෂව මේක වම් පැත්ත මේක දකුණු පැත්ත වෙනවා වම් පැත්ත දිගයි දකුණු පැත්ත කොට වෙන්න පුළුවන් වෙන තැනකින් ඇල්ලුවොත් මේ පැත්ත කොටයි මේ පැත්ත දිගයි තමන් අල්ලන තැනේ හැටියට තමයි ඒකේ වම් දකුණ දිග කොට ඔක්කොම තීන්දුව වෙන්නේ ඒ නිසා ලෝක සංසිද්ධිය දිහා බලනකොට බුදුහෙන් බලනකොට මේ ලෝකේ හොඳ නරක කියලා දෙයක් නැහැ. හරි වැරදි කියලා දෙයක් නැහැ. සාධාන සාධාන කියලා දෙයක් නැහැ. මුක්තියිච්ච කියලා දෙයක් නැහැ. ලෝක සිද්ධ වෙන න්‍යාය ධර්ම පහක්. කර්මානුභව කර්ම න්‍යාමයේ ධම්ම න්‍යාමයේ චිත්ත න්‍යාමයේ කියලා සම්බන්ධ. නමුත් එක එක සංස්කෘතීන් එක එක භූගෝලීය විදීමන මේක හොඳ කියනවා මේක නරක කියනවා. ඒ යාගේ හැදියාව හැටියට. මේ අනුව ඒක එයා ද්වේතාවේ එයාගේ හැටියට වර්ගීකරණය කරනවා. ඒකට හොඳම නිදර්ශනය පෙන්වුවේ මේ බටහිර එක්කෙනෙක් නික විස්තර කරනකොට සීතල රටක ජීවත් වෙන ටිබෙට් ජාතිකයා මේ අපාය විස්තර කරනකොට කියන්නේ ඉතාමත්ම සීතල තැනක් කියලා. උඹ වරද්දක් කරුත් උඹ අපාගත වෙන්නේ බුදුනාගාර සීතලකට ලක් වෙනවා කියලා. උඹ හොඳ වැඩක් කරුවොත් උඹ උණුසුම් සහිත තැනකට යනවා බොහොම හොඳයි කියලා. අරාබිය හැදුණු පුළුවන් තරම් මිනිසුනේ ඒගොල්ලෝ අපායගෙන විශ්වාස කියන්නේ වැරදි වැඩක් කරොත් ඉතාම ප්‍රශ්න තැනකට එන පිච්චිලා නැහිනවා. ඒ හොඳ වැඩක් කරොත් සීතල තැනකට යනවා කියලා. ඒක ත්‍රිපිටකයේ අපාය තමයි අරාබි ලෝකේ. අදිවි ලෝකේ. අරාබි ලෝකේ. අරාබි ලෝකේ දිවි ලෝකේ තමයි ත්‍රිපිටක. ඉතින් මේ දෙන්න මේ රට දෙකේම නම් ගැවුනේ ජීවත් වෙන දෙකටම හිතේ නම් ඒක සදාගන්නේ. ඒ බණගෙන ලංකාවට කියවන්න බලපෙනවා. සදා හරිත වන රේඛා මැද්දේ ගලා වළින දේ ඇවිත් රටක උපසෝෂිතනිතිය අපිට ගණන් නැහැ. ඒ වගේ මේ දේතාවේ පිළිබඳව අපි කාරණා තේරුම් ගන්න ගත්තොත් අපි හැදිච්ච හැදියාව හැටියට තමයි අපි මේකට අර්ථකථනය දෙන්නේ. අපිට බෑ බුදු හැම බලන්න. මොකද අපි මේ දේවල් අල්ල බදාගෙන ඒ වගේ නිත්‍ය සංඥාවෙන් එක එක සංඥාවෙන් බලනකොට අපි බුදුම විදියට හරි වැරදි දෙක අතර රණ්ඩුවක් ඇති වෙන. ඔයාගේ හරි වැරද්ද මගේ හරි වැරද්ද වෙනස්. ඔයාගේ යුද්ධය මගේ යුද්ධය වෙනස්. ඔයාගේ රස මගේ රස. ඉතින් අපි දැනගෙන මේකටම ගහගන්න. බුදුහාමුදුරන්ට hina යනවා නෝ එහෙමත් අකදීරෝ උන් ඕන විදියට මේක අර්ථකථන දීලා උන් ගහගන්න. කවදා හෝ දේතාලි ඉක්මන බැලුවොත් මේ නයිසර්ගික මොකක්වත් වෙලා නැහැ. ඒක තියෙන්නේ න්‍යාය ධර්මයක් වැඩ කරනවා. උඹ බාර ගන්නවා. හරි කියලා කාමිනේ බාර ගන්නවා. වැරදි කියලා හරි කියන්නේ නෑ. වැඩි කියන්නේ නැද්ද? නඩු දානවා, රණ්ඩු කරනවා, නිඳා කරයි කියලා දඟලනවා. මොනම අර්ථයක්වත් නැති දෙයකට මේ දඟලන්නේ. අපි එනකොට තිබුණ දේ නෑ මරණයට පස්සෙත් ඉතුරු වෙන්නේ. ඒ නිසා මේ දේතාව ඉක්මවන එක තමයි විපස්සනා විදි කරන්නේ. ඒ නිසා සතිය චෛතසිකයක් වශයෙන් කියනවා සතියට ඉදිරිපත් වෙන දේවල් හරි වැරදි මනින්න එපා. මොනවාදකද නිශ්චය කරන්න එපා. ඒක එන හැටියට බලන්න. අපි ගත්තොත් උණුසුම් වෙලාවක ජෙනරේටර් වැඩ කරන්නේ නැහැ, ලයිට් නැහැ. ඒකට උණුසුම අපිට දුකක්. නෝ සීතල වෙලාවක උණුසුම වල සැපක්. උණුසුම වෙලාවේ සීතල කාලෙ සැපක්. සීතල වෙලාවේ සීතල කාලෙ දුකක්. ඒකට එන සීතල දන්නවද මම මෙන්නට සැප ගන්නෙන්නේ කියලා. සීතල දෙන්න කාටවත් මායින් කරන ගතියක් නැහැ. අපි තමයි සීතල වෙලා ආපු සීතල දුකක් කියන්නේ උණුසුම වෙලා ආවට සැපක් කියලා. කෙනෙකුට සීතලට කතා කරන්න පුළුවන් නම් අපිට මොනවා කියයිද? නිත් වගේ අකුරක් නැත තීරුවේ මම එදත් සීතල අදත් සීතල උඹට මට හොඳයි කියලා සතුටින් බාර ගන්නවා. හෙට කියනවා හතුරුක්. ඒ සාමයක හරීම අවස්ථා නොචිතයි නිවන් කියන්නේ උපයෝගීතාවය කියලා. නමුත් මම ස්ථිර කරගත්තේ නැත්නම් කාදාත් අපිට නඩුවක් කියන්න බෑ. ගැටෙන්න බෑ. අපි ගැටෙන්නේ මොනවද? මේ ඔක්කොම නිත්‍ය ස්ථිර කරගෙන දෙක දෙකට බෙදාන කරන රණ්ඩුවක්. මේක ඇත්තට මිනිස්සු දෙන්නේ එකට නෙවෙයි තියෙන්නේ. දැන් ස්නායු ශල්‍ය වෛද්‍යකරණය වහන් තියෙන අපේ මොළේ වම් පැත්තයි දකුණු පැත්තයි අතර පුදුමාකාර පුද්ගලයෝ දෙන්නේ ජීවත් වෙනවා. වම් පැත්තට යනකොට සීලපේ බාර ගන්න මෛත්‍රියෙන් යුක්තව හැමදේම බාර ගන්න හිතක් තියෙනවා. හිතකට මාතාවෙන තියෙනවා. දකුණු පැත්තේ තියෙන තර්ක කරන ගැටෙන හැම දෙයක් එකම එන මනස මානසිකත්වය. මේ දෙන්න කාදාත් එකතු නැතිලු. වම් වම් මුලේ වම් පැත්ත සහ දකුණු පැත්තේ කාදාත් ගන්න ගුණක් වෙන්නේ. ඒක එකම gediy ඇතුලේ හිටියද. ඉතින් ඒක නිසා භාවනාදි කරන මේ දෙක එකට ආය සමතුලිත කරලා මෙන්න එකට වැඩ කරන්න ඕනේ. ඒකවල ද්වේතාවයක් නැහැ. කොයි එකක් බාර ගන්න. ඒකවල සාමයේ තියෙනවා, පූර්ණත්වයට පිළිගන්න කතිය තියෙනවා. හැම දෙයක්ම හැම එකම විස්තර වෙනවා. ගැටුමක් නැහැ, සාධනීයයි. මේක දෙකට ගිය ගමන් ඇතුළත ගැටුම ඇවිල්ලා මහා පුදුමාකාර දෙයක් වෙන නිසා මේ ද්වේතාවේ හරහා අපිට මේ ඇති වෙන දුක අපිට මේ ඇති වෙන ඝර්ෂණය මුදේට තේරුම් ගන්න පුළුවන්. ඒකට දීලා තියෙන අපේ ලොකු සාංශ කියපු හොඳම චින්තා මේ වශයෙන් අල්ලන්න පුළුවන් එක තමයි මේ ධාතු ගුණ. ධාතු ගුණ වල උණුසුමටයි සිසිලටයි දෙකටම තේජෝ කියලා අපි කියනවා. කම්පන ගතියට නිශ්චල ගතියට දෙකටම වායෝ කියලා කියනවා. නර ගතියට හැල් ප්‍රතිපක්ෂ ධර්ම දෙකටම ආ පටවි කියලා කියනවා. ඊයසර ගැටුමක් නැහැ. අට විලාසය කියනවා මේක බරගතියක් තියෙනවා නම් හැලුගතියක් තියෙනවා. නමුත් අපි වර එක පටවිගේ තියෙනවා. ආපෝ බරගතියට ස්තුති කරනවා. වර එක බරගතියට බයි. වර එක හැලුගතියට ස්තුති කරනවා. වර එක හැලුගතියට බන්නේ අපි චපල කරනවා. අට විලාසයට එහෙම අපිට ඇවිල්ලා ධනවන්න ඕන ගතියක් නැහැ. මේ සතුටේට අපි ඉක්මල බලන්න පුළුවන් නම් අපිට නිකන් මේ ලෝකෙ නිකන් පිට ලෝකෙක ඉඳලා බැලුවා වගේ Taman අද්දකින් පිට ඉඳලා බලනවා වගේ බලන්න පුළුවන් මේ අද්වෛතී හරහ තමයි බුද්ධ ධර්මයට ගැහුනේ ශංකරාචාර්යතුමෝ. අද්වෛත වේදාන්ත අද්වෛත වේදාන්ත කියන්නේ උපනිෂද් වලින් පස්සේ ගුරුචික ඒක හරහා බුද්ධ ධර්මයේ ඉන්දියාවේ දී කරලා තියෙනවා. අද්වෛතය හරහා අද්වෛත කියන්නේ ද්වේතාව ඉක්මවලදී තත්ත්වයක් කියලා. ඒක තර්කයක් විතරයි. ඒක මේ විමුක්තියක්වත් මොකක්වත් නෙවෙයි. ඒ නිසා ඒක හරියට මේ දර්ශන විද්‍යාවට තදින්ම බලපාන ඒ වගේම සම්මිනාන්තර දර්ශන අතර විසඳුමක් කරගන්න බැරි තරම්. ද්වේතාවේ බුදුරජාණන්සේ තාම දක්ෂව පාවිච්චි කරා මේ අනවශ්‍ය ගැටුම් අනවශ්‍ය වර්ග ભેද නැති කරලා සියල්ල අතර සමගිය ඇති කිරීමට ද්වේතාවේ ඇතිතන ද්වේතාවයෙන් බලලා ඒක මෙහා අයින්ස්ටයින් දැක්කේ සාපේක්ෂතාවාදී කියන. නිර්පේක්ෂ කියලා කියන්නේ ද්වේතාවයක් නැහැ. කේවල தත්ත්වය නිර්පේක්ෂයි. දෙකක් නැහැ. සාපේක්ෂ தත්ත්වයට තමයි ඔක්කොම එකිනෙකාට උඹ උසස් කුලේ මම පහත් කුලේ උඹ පොසත් මම දුප්පත් ආදී වශයෙන් තියෙන ඔක්කොම දේතාවට නමුත් මිනිස්සුකම ගත්තොත් ඔක්කොම සමානයි. බුදුසසුන කියන්නේ ඥාන පිළිබඳ නෙවෙයි හරියට නෙවෙයි හොඳ නරක නෙවෙයි මිනිස්සුකම බලපන් ඒක ඔක්කොම සමානයි. ඒතකොට ගැටුමක් නැහැ. නමුත් හැම ආගමකින්ම හැම විශේෂකින්ම කරන්නේ මම උසස් යා පහත් ඔබ සිංහල මෙම දෙමළ මම ඥානි මම පිළිමි කියලා මේ ගැටුම හරහා තමයි මේ දුක උපදින්නේ. ඒ නිසා අපි අර දෙක හරහා දෙක තේින්න නෙමෙයි ඒකේ මූලාශ්‍රිත ගමන් කරන්න ද්වේතාවය සාපේක්ෂතාවාදයක් විදිහට දුක ඇති කිරීමේ මුලක් විදිහට හැම දෙයකම දෙපැත්තක් බදලා හැම වෙලාවෙම එක පැත්තකට පක්ෂ වෙනවා අනිත් පැත්තට විරුද්ධ වෙනවා මේ නිසා අපි ඒකට අපි කොමිට් වෙනවා අපි අහු වෙනවා දෙකම සමසේ දකින්නේ අන්න හොඳයි කිව්වත් වැරදි, තාත්තා හොඳයි කිව්වත් වැරදි. ඒ නිසා නංගියේ මල්ලියේ පවසන දෙන්නම හොඳේ කියලා කියලා සිහියේ කතාවක් තියෙනවා. මුල වෙලාවෙම බලන්න තමයි විරුද්ධ වෙන පැත්තේ හොඳ හොඳ එක. මත්තන් වෙලා යනවා. හිත හැදලා තියෙන්නේ මේ දැකපු මේ නරකට නරකටමයි. මොඳ දේ හොඳ තමයි ඊට පස්සේ ගැටෙන. සිරියා වගේ අම්මත් හොඳයි තාත්තත් හොඳයි කියලා ගියොත් ඒ හිත ඉවර කරලා ඊගාන් සිද්ධියට යන්න පුළුවන්. ගැටුමක් එතන නතර වෙනවා. උවිතාව ඉක්මවන්න පුළුවන් තර්කේ හරක් පුළුවන්. අන්‍ය ඥාන හරක් පුළුවන්. විපස්සනාවේදී ආනාපානේ දෙක අසෝපසාතුර වෙන් කරන්න බලලා විලාපපෙනේ ආනාපාන දෙක එකම චක්‍රයක් විදිහට දෙක සම වෙලා. එතෙන්දි කම්මැලිකම එන්නේ, නියසකම එන්නේ, නිදිමත එන්නේ අපි මේ දෙයතාවේ ඉක්මනට දකින්න කැමති නිසා. ඒකයි ඉක්මනට තමයි අශෝක සාධික පුළුවන් තරම් වෙන් කළ වෙන් කළ තුනේ බලලා අනේ මේ දෙක මෙහෙම වෙනවා. එක පිට එකේ හිටිනවා. එතකොට අපේ හිත නිලංකාර වෙනවා. අපේ හිතට අඳුරගන්න බැරි වෙන මේ මිච්ච ලස්සන දෙකක් තිබුණ කොහොමද එකට උනේ කියලා. උච් මේක නීරස කරනවා. නිදිමත කරනවා. ඒකාකාරී කරනවා. බයක් ඇති කරනවා. අසරණ කරනවා. මෙතෙන්දී නීවරණ ධර්ම වැඩ කරන මේ පක්ෂලේශ වැඩ කරන්න පටන් ගන්නවා. දෙතාවේ ඉක්මන හදට මනස දැනගන්න දැන් තමයි යොන්න සංක්‍රාන්තිය ඇවිල්ලා තියෙන්නේ මම හොඳ සද්ධාවකින් හොඳ වීර්යයෙන් මේක දිහා බලන්න ඕනේ සැක කරන්නේ නැතුව, නිදිමත ගස ගන්න නැතුව, බය කර වෙන්නේ නැතුව බලන්න හිටියොත් දෙකේ එකට මැච් වෙන්න පටන් ගන්නවා. හිතා ගන්න බෑ. කහ පිටි ගෝණියකුයි සුදු හල් පිටි ගෝණියකුයි දෙක පෙන්නොත් මේක කහ මේක සුදු. මුදුනේ 150 දාලා කලවම් කරලා ගත්තොත් මේක පාට මොකද්ද කියලා කහ කියන්නත් බෑ සුදු කියන්නත් අර ෆිසිකලි වෙන් කළ තුන දෙකට කලවම් කරලා ගත්තා වගේ අපේ භාවිත මනස තියෙන ඔය තියෙන ත්‍යාච බේද අනම්මනම් ඔක්කොම කලවම් වෙලා ඒකාත්මීය භාවයට එනකොට භාවනා නීරස කරගන්න එපා. භාවනා නින්දට වටන්න එපා. මොන ඒකාකාරී කරගන්න එපා. මේ ද්වේතාවේ ඉක්මනට හදන්න. මෙතෙක් කියලා තිබුණා ලස්සනට වෙන් වෙලා තිබුණදී වස්පනා පිටම එකතු වෙලා තියෙනවා ඒ ඒක සත්‍යයට කිට්ටු. ඒක යථාභූත ඥානගතෙන්ද කිට්ටු කියලා වැටෙන්නේ නැතුව එදිට යන්න උපරජානංශමේ විවතාව ඉස්සලා පෙන්න ඒක හොඳට තහවුරු කරගන්න කියනවා. තහවුරු කරලා ඒක සමරෙන්නේ ඊට පස්සේ නොපැකිල නොසලී මේක දිහා බලන්නේ. එතන ලොකු අභ්‍යාසයක් වෙනවා මනසට. දැන් අපි මම හිතන්නේ ධර්ම සාකච්ඡාව සඳහා වෙන් කරගත්ත කාලයේ මේ පමණයි වෙන තියෙනවා නම් අපි ඒකට අනුකම් දෙමු එහෙම නැත්නම් අපි ලබන සාකච්ඡාව මෙතන නිම කරමු කියලා මම යෝජනා කරනවා. සීලනාරම පෙරවන් සරණයි.